අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්ම ලක්රුගුවන් මිතුලිය ඔස්සේ අද දවසේත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර රැගෙන අපේ තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර නිසා අපගේ ජීවිතවලට ධර්මය බද්ධ කරගන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම කාලීන වශයෙන්, ජාතියක් වශයෙන්, රටක් වශයෙන් අපි මුහුණ දුන්න වත්මන් ප්‍රශ්න, ඒ වගේම අපේ ජීවිතය තුළ පවතින ප්‍රශ්න මේ සියල්ලටම ධර්මය උසුවක් කරගන්නේ කොහොමද කියන කරුණ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්, කරුණාවෙන් අපට ඒ පිළිබඳ පිළිතුරු මේ දහම් පිළිසඳරෙන්ම ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක දුර්ලභව සිදුවන කාරණාවක්. ඒ නිසා අද දවසෙත් මේ පින්කම ආනමෝදන් වන්න සූදානම් වන්න කියලා ඊටම සැදැහෙන් අපි ඔබට ආරාධනා කරනවා. අද දවසේ මේ උතුම් මිලිඳුරාජ ප්‍රශ්නය සදාම් පිළිසඳරෙහි සැදැහැති දායකත්වයේ දරන්නේ බහමාසී විසින පින්වතුන් දෙපලක් විසින් මේ පින්වත් දෙපලක් අපිට අමෙත් සිතින් සිහිපත් කරගන්නවා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපි පළමු කොට වන්දනා කරගනිමු. ඉතින් අද දවසෙත් මේ උතුම් දහම් පිළිසඳර පිණිස අපට කරුණාවෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසර අපගේ වැලිමඬ ශ්‍රද්ධා ශීල ස්වාමින්දයන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. ඉතින් අපි හැමදෙනාම උන්වහන්සේගේ පාදාභි වන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අවසරයි ගියවරත් බොහෝ දහම් කාරණා අපට පහදා වදාළ ඔබ වහන්සේ ස්වාමීනි බොහෝ දෙනාගේ අත්ශිල්ල පිණිස අද දවසෙත් මේ කාරණා දැනගන්න අපි සතුටුයි ස්වාමීනි අවසරයි අපට නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. මිලිඳු රාජ ප්‍රශ්නේ අපූර්ව ප්‍රශ්න ටිකක් රජුරු අහන්නේ. එහෙමයි සර්. එතන මේවා රජුරෝ කිඳා බහැපු ප්‍රශ්න නෙවෙයි. එහෙයි. රජතුමාට කිඳා බහැපු ප්‍රශ්න ටික ඇහුවා. එහෙමයි ස්වාමීනි. මේක දාන ගෙදරදීන් ඇහුවේ. එතකොට ඒක තමයි අපි සම්පූර්ණ වෙසක් මාසෙම කතා කරන්නේ. ඊට පස්සේ රජුරෝ විශේෂ ගුණ අටක සමාදන් වෙලා පැවිද්දෙක් විදියට සිල් රැකලා හත්වෙනිදා අටවෙනි දවසේ රජ්ජුරුව නාගසේනයන් වහන්සේ සොයාගෙන මහා වනයේ මැදට ගිහිල්ලා මහා වනයේ මැද තනි පංගලමේ කතා කරන කතා සාකච්ඡාවක් මේ තියෙන්නේ. එහෙම ස්වාමී. ඊට පස්සේ මේ සිද්ධ වෙච්ච සාකච්ඡාව ගුරු પરම්පරාවෙන් ඇවිල්ලා අද දක්වා අපිට ලැබුණා. ඉතින් රජ්ජුරුව කල්පනා කරන්නේ අනාගතේ බුද්ධ ශාසනයේ තියෙන වචන අල්ලලා අතන මෙහෙම තියෙනවා මෙතන මෙහෙම තියෙනවා කියලා මේ තරක හදනවා. එහෙයි. ඒ තර්ක හදනකොට මෙච්චර මේ නාගසේනයන් වහන්සේ තරම් දක්ෂ ව්‍යාප්ත ප්‍රතිබල ධර්ම කතික ප්‍රතිභාණින් යුක්ත උත්මේ අන ආපහු පහළ නොවෙන්න පුළුවන්. ඊට කලින් මේ උත්මයාගෙන්ම මේවා අහලා උත්තර ටික තියා තියන්න ඕන අනාගතයේ ධර්ම කතිකයන් වහන්සේලාට උපකාර පිණිස. එහෙමයි ස්වාමී. කියලා නාගසේන මහරහතන් වහන්සේ ගෙන් මේ ප්‍රශ්න අහනවා රජුරෝගේ කොච්චර ඥාන ශක්තියද කියනවනම් ඒක හරියටම හරිනේ. එහෙමයි. දැන් මේ අද අහන්නේ අද අහන ප්‍රශ්නේ තමයි අර අවුරුදු 500ක් ඇතුළත රහතන් වහන්සේලා ඉන්නවා කියන කතාව මොකද්ද? කියන එක තමයි අහන්නේ. දැන් මෑත භාගයේ මෑත භාගයේ ඔය මේ සූත්‍ර දේශන අපි විස්තර කරනකොට මහමෙවුනාට කොච්චර කෑ ගැහුවද අවුරුදු 500යි රහතන් වහන්සේලා ඉන්නවා කියන්නේ ඇයි අද රහත් වෙලා නැද්ද? එතකොට අපි රහත් වෙලා නැද්ද කියලා මේ කෑ ගැහුවනේ පස්සේ පහුගිය කාලේ. එතකොට එතකොට ඒ වාගේ වෙලාවක අපි ඉතින් අපි නිහඬව මෙමෙ හිටියා. නමුත් දැන් බලන්න මේ මේ අපේ මිලින්ද රජතුමා අනාගතේ මෙහෙම ප්‍රශ්නයක් හදන්න පුළුවන් කියලා මේ හිතෙන් හිතලා සජ්ජුරු අහනවා. ඒ කියන්නේ අවුරුදු 500ක් ඇතුළත කොහොමද රහතන් වහන්සේලා බිහි වෙන්නේ? එතනින් පස්සේ බිහි නොවෙන්නේ කොහොමද කියලා. හරිද? එතකොට ඒ ප්‍රශ්නේ තමයි අදහන්නේ. දැන් මේක හරි ලස්සන මේ ප්‍රශ්න විසඳීමක් අවශ්‍යයි ස්වාමීනි. ස්වාමීනි නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරන ලද්දේ දැන් ආනන්දේනි සද්ධර්මය 500 වසරක්ම පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කියනවා. ඒතර මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ භික්ෂුන්ගෙන් පිරී ගියා. රහතන් වහන්සේලාගෙන් පිරී ගියා. එතකොට මහත්තයා භික්ෂුණීන්ට පැවිද්දක් තිබෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් මහා ප්‍රජාපති උත්තමාවිය තථාගත බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි ඉල්ලනවා. මගේ මතක හැටියට නිග්‍රෝධාරාමයේ. එහෙමයි. කපිලවස්තුවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගෝතමී මේ ස්ත්‍රීන්ට පැවිද්ද රුචි නොවේවා. පැවිද්ද ගැන කැමති වෙන්න එපා කියලා. දෙවෙනි පාරත් ඇහුවා. ඒත් කැමති වෙන්න එපා කිව්වා. තුන්වෙනි වතාවෙත් ඇහුවා. තුන්වෙනි වතාවෙත් අවසර දුන්නේ නැහැ. ඉතින් ගෞතමිය ගොඩාක් දුකසී අඬ අඬ අඬ මේ තමයි මේ ගෞතමිය ගියේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩියට පස්සේ ගෞතමිය රාජ කන්‍යාවියන් රාජ කුමාරිකාවන් ඇයි අර මේ රෝහිණී නදියේ ජලය බෙදා ගන්නට ඒ සිද්ධියත් එක්ක 500 කුමාරවරු මහාන වෙනවානේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ ඒ කුමාරවරුන්ගේ ශාක්‍ය කෝලිත කුමාන් කෝලී කුමාරවරුන්ගේ බිරින්දෑවරු සහිතව කුමාරිකාවෝ 500ක් එක්ක ප්‍රජාපති උත්තමාවිය කසාවක් දරාගෙන හැබැයි මේ පිරිසේ අතර යසෝදරා නැහැ. එහෙමයි ස්වාමීනි. යසෝදරා ඉස්සෙල්ලා කණ්ඩායමේ එන්නේ මහාන වෙන්නේ. යසෝදරා එන්නේ පස්සේ. මතක හැටියට යසෝදරා උත්තමාවේගේ කතාව බලනකොට යසෝදරා මහාන වෙන්නේ සවැත් නුවරදී. ප්‍රජාපති උත්තමාවිය මහාන වෙන්නේ මේ විශාලාවේ. ඉතින් පාගමනින්ම කපිල වස්තුවේ ඉඳලා කුසිනාරා මේ විශාලා මහනුවරට පාගමන. ඒ කාලේ තිබ්බ සભ્યත්වය කියන්නේ රාජකුමාරිකාවන්ට මේ විදිහට කසාවක් දරාගෙන පාගමනින් එච්චර එnde ඉතින් අවකාශය තියෙනවනේ. ඒ වගේම යොදුන් ගානක් දැන් ඉන්දියාවේ මැප් එකක් අරන් කෙනෙක් බැලුවොත් එහෙම චුට්ටක් බලන්නකෝ කපිලවස්තුව ඉඳලා. එහෙයි ස්වාමීනි. දැන් කපිලවස්තුව දැන් තියෙන්නේ නේපාලෙටයි තිබුව. එහෙයි. කපිලවස්තුවේ රාජමාලිගාව දැන් තියෙන්නේ නේපාලෙයි. එහේ ස්වාමීනි. එතකොට ඉන්දියාවේ කපිල වස්තුව කියන්නේ කපිල වස්තුවේ ධාතු සෑය. එහෙමයි. ධාතු සෑය දෙන්නේ නිග්‍රෝධාරාමේ සුද්ධෝදන මාලිගා ඒවා තියෙන්නේ නේපාලේ. අනේ සිදුවක් කුමාරයා හිටපු මාලිගාව ඒ නගර ප්‍රාකාරයේ දොරටු අදටත් තියෙනවා ඒ විදිහට දරා වැටිලා. අනිත ඒවා කැණීම් කරලා නැති නිසා පොළොවේ පස් හතරෙන් ඒ ගොඩනැගිලි මතුවලා තියෙනවා. පැන් සනීප වුණ පොකුණ නිග්‍රෝධාරාමේ රාහුලයන් වහන්සේ පැවිදි වෙච්ච තැන, ප්‍රජාපතිය සිවුර පූජා කරපු තැන, ඒ වාගේ තැන් තියෙනවා. මේ සුද්ධෝදන රජතුමා මේ මැරුණාට මේ පිරිනොම් පෑවට පස්සේ ධාතු තැන්පත් කරපු සෑය ඊළඟට කාන්තකස්සයාගේ භස්මාවශේෂ තැන්පත් කරපු සෑය කාන්තක සෑය කියලා. ඒ ඔක්කොම නේපාලේ තියෙනවා අදට. එහෙමයි ස්වාමීන්. එතකොට මම කියන්න උත්සාහ කළේ කපිල වස්තුව. ඒ කපිලවස්තුවේ ඉඳලා කුසිනා මේ විශාලා මානුවරට පාගමනින් එනවා 500ක්. එහෙමයි. ඇවිල්ලා දොරටුව ළඟ කුටාගහරේ හඳ හඳා මේ ඉදමීගේ පායතිව පුපුරාගේ ලේ වැගිරෙන පායතිව ඒ ශ්‍රමණ වෙස්ගත් ඒ ශාක්‍ය රාජ පිරිස කුමාරිකා පිරිස සිටියා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ දොරටුව ළඟ දැකලා ඇයි කියලා අහනකොට අනේ තථාගතයන් වහන්සේ අපිට මහාන වෙන්න අවසර දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ මේ භාග්‍යතුන් වහන්සේගේ සුළු මාතා වුණ ප්‍රජාපති උත්තමාවිය මේ කසාවක් දරාගෙන පැවිද්ද අපේක්ෂාවෙන් ඇවිල්ලා දොරටුව ළඟ ඉන්නවා 500ක් කුමාරිකාව පිරිස සමග අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ ඇත්තන්ට පැවිද්ද ලබා දෙන සේක්වා ආනන්ද ස්ත්‍රීන්ගේ පැවිද්ද ගැන ඔබට රුචි නොවේවා කැමති වෙන්න එපා කිව්වා දෙවෙනි වතාවෙත් ඇහුවා ආනන්ද ස්ත්‍රීන්ගේ පැවිද්ද ගැන ඔබ කැමති වෙන්න එපා කිව්වා. තුන්වෙනි වතාවෙත් ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටිනවා ස්වාමීනි මේ ස්ත්‍රීන්ද මේ සෝවාන් පැවිද්දක් පැවිද්දකට ඇවිල්ලා සෝවාන් වෙන්න සකදාගාමී වෙන්න අනාගාමී වෙන්න අරහත් වෙන්න බැරිද කියලා ඇහුවා. ඊට ආනන්ද මනාව ප්‍රතිපත්තියේ දෙන භික්ෂුණිය මේ කාන්තාව අරහත් වෙටපත් වෙනවා කිව්වා. ඉතින් අනේ ස්වාමීනි එහෙනම් මේ කාන්තාවන්ට පැවිද්ද ලබා දෙනසේක්වා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කිව්වා එහෙනම් ආනන්ද ඒ ප්‍රජාපතිය මම කියන ගරුධර්ම අටක් තියෙනවා. ඒ අට පිළිපදිනවා නම් ඒක පිළිගන්නවා නම් ඒ පිළිගැනීමම තමයි කියනවා පැවිද්ද. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන එක නෙවෙයි. දැන් අපිට පැවිද්ද පිළිගන්නේ තෙරුවන් සරණත් එක්ක. එහෙමයි ස්වාමීනි. ඉස්සල්ලාම භික්ෂූන්ට පැවිද්ද පිළිහිටෙව්වේ ඒ භික්ෂු භාවයෙන්. භික්ෂුණීන්ට ඉස්සල්ලාම දැනට භික්ෂුණීන් කියන්නේ පැවිදි කරන ක්‍රමයක් තියෙනවා. ඉස්සල්ලාම පැවිද්ද ලැබුණේ ප්‍රජාපතියට අෂ්ටගරු ධර්මවලින්. ඒ පිළිගැනීමෙන් ඒ පිළිගැනීමෙන්. මේ අෂ්ටගරු ධර්මවල තියෙනවා උපසම්පදාවෙන් භික්ෂුණිය වස් 100ක් ගියත් අද මහාන වෙච්ච අද උපසම්පදා වෙච්ච භික්ෂුවට දන ගහලා වඳින්න ඕන. එහෙමයි ස්වාමීනි. කිසිම කාරණාවක් මුල් කරගෙන භික්ෂුණියකට භික්ෂුවකට චෝදනා කරන්න බෑ. එහෙමයි. භික්ෂූන් නැති ප්‍රදේශේ වස්වසන්න බෑ. ඊළඟට සීල්පද වලට මේ සීල්පද පිරිසිදු කරගනිද්දී භික්ෂු භික්ෂුණීන් සං ඔබතෝ සංඝයා මැද සිල් පිරිසිදු කරගන්න ඕන. පොය කිරීම කරන්න ඕන. මේ විදිහට අෂ්ටගරු ධර්ම ගරු ධර්ම අටක් තියෙනවා. එහෙමයි. ඒ අත මේ පිළිගැන්වීම පිළිගත්තොත් ඒකම පැවිද්ද ලැබෙනවා කියලා අදිස්ථාන මේ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකාශය ඒ විදිහටම වෙනවනේ පින්වත් මහත්තයා කවදාවත් මේ බුද්ධ ශාසනයේම කිසිම ස්ත්‍රියකට එහි වික්ෂු භාවයෙන් පැවිද්ද හම්බෙලා නැහැ ස්වාමීන් ඒක ධර්මතාවක්ද ඒක ධර්මතාවයක් වගේ භික්ෂූන්ටම විතරයි එහි වික්ෂු භාවයෙන් පැවිද්ද ලැබෙන්නේ ඊට පස්සේ ඒ අෂ්ටගරු ධර්ම ආනන්දයන් වහන්සේ මතක තියාගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ගෝතමී සූත්‍රේ එහෙමයි. විනය පිටකේ තියෙන බික්කුණික් කන්දකේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරන ආනන්ද යම් කුලයක ස්ත්‍රීන් වැඩි වුණොත් එහෙම ඒ ගෙවල් වලට හොරු පනිනවට. එහෙමයි ස්වාමී. ආරක්ෂාව මන්ද කියෝ. ආනන්ද ඒ වගේ තමයි කිව්වා මේ බුද්ධ ශාසනය අවුරුදු 1000ක් තියෙන්න තිබ්බා. මේ භික්ෂුණීන්ට පැවිද්ද දීමත් එක්ක අවුරුදු 500ට අඩු වුණා කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ කුඹුර මේ සත්තු කනවා කියලා දැනගෙනම ඒ කුඹුරට වැටක් ගහනවා වගේ තමයි කිව්වා මම භික්ෂුණීන්ට පැවිද්ද දීමත් එක්කම අෂ්ටගරු ධර්ම දුන්නේ. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 1000ක් තියෙන තිබ්බ බුද්ධ ශාසනේ අවුරුදු 500කට ගියා කියනවා. ඒ බුද්ධ ශාසනය කියන්නේ නොකඩවා මාර්ගඵලලාභයෙන් බිහි වෙන රහතුන් බිහි වෙන යුගයේ අවුරුදු 500. එහෙමයි. මහත්ය ලංකා ඉතිහාසයේ බලනකොට ත්‍රිපිටකයේ ගාන්ධාරූඪ වෙලා තියෙන මේ අවුරුදු 500 වෙනකොට 500 ඇතුළතද 500 බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 454කට පස්සේ තමයි ත්‍රිපිටකේ ගාන්ථාරූඪ වෙන්නේ. එහෙමයි. ඒකට ත්‍රිපිටකේ ගාන්ථාරූඪ වෙලා ඒ પરම්පරාවෙන් පස්සේ ඒකට ත්‍රිපිටකේ ගාන්ථාරූඪ කරන කාලේ වෙනකොට සංඝයාට ත්‍රිපිටකේ මතකයිනේ. එහෙමයි. ඒ ධර්මයේ දරාගත් පිරිසකින් මාර්ගඵලාවෙන් බිහි වුණා. එහෙමයි. ඒතර උන්වහන්සේලාගේ ගෝල પરම්පරාව එන්නේ පොතත් එක්ක. එහෙයි ස්වාමීනි. ගෝල પરම්පරාව අවුරුදු 50කින් විතර පස්සේනේ. ඒකට අවුරුදු 500 හරි. එහෙයි ස්වාමීනි. එතකොට අර පොතටම සීමා වෙලා ආව මේ දහම ආවත් එකත් එක්ක අර සංඝයාගෙන් ධර්මය ඈත් වුණා. ඇයි ඉස්සර බුදුරජ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ඔක්කොම දරාගෙන ඉන්නේ හදවතේනේ. එහෙමයි ස්වාමීනි. බුදුරු ගැන කියන්නේ ධර්මයෙන්නේ. ඒ ධර්මයේ තියෙන සංඝයාගේ අභ්‍යන්තරයෙන්. එහෙමයි. ඒකට ඒ කාලේ ත්‍රිවිධ රත්නයටම කරන පූජෝපහාර සංඝයාට කළා. ඒවා විශේෂයෙන් ධර්ම රත්නයේද. ධර්මයයි සංඝයයි වෙන් වුන්නේ දැන් ධර්මයේ කබඩ් වල තියෙනවා සංඝයා පැත්තක ඉන්නවා. එහෙම නෙවුනේ. ඉතින් ඒ නිසා ධර්මයයි සංඝයයි වෙන් වුණා. ඒකත් එක්ක මාර්ගඵලලාභින් බිහිවෙන එක නැති වුණා. හේතු ඒ කාලේ ධර්මයේ කියවා කියව ඉන්නකොට අකුසල් එන්නේ නැහනේ. ඒ නීවරණ බැහැර වෙන අය මතක තියාගන්න එපා සජ්ජායනා කරන්න එපා. අසජ්ජාය මලාමන්තානේ. සජ්ජායනා නොකළොත් එහෙම මතකේ නැති වෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකත් එක්ක මේ සංඝයා රහතන් වහන්සේලා ගොඩාක් බිහි වුණා අවුරුදු 500 ඇතුළත. ඒතර මේ දැන් නාගසේන මහරහතන් වහන්සේ අවුරුදු 500 ඇතුළත පහළ වෙච්ච කෙනෙක්. එහෙමයි. ඒතර මේ අවුරුදු 500කින් මේ බුද්ධ ශාසනය නැති වෙනවා කියන මේ කතාව බුදුරජාණන් වහන්සේ වදාරපු කාරණාව අවුරුදු 500 ඇතුළෙච්ච ඇතුළත පහළ වෙච්ච රහතන් වහන්සේ නමක් එකයි මේ කතා කරන්නේ. අද කාලේ මිනිසුත් එක නෙමෙයි. එහෙමයි. එතකොට බලමු මේ ඇත්තටම රහත් වෙච්ච අවුරුදු 500 ඇතුළතම ඉන්න ඒ රහතන් වහන්සේගේ අදහස මොකද්ද මේ ගැන කියලා. එහෙමයි. ඊට පස්සේ කියනවා නාගසේනයන් වහන්සේගෙන් අහනවා දැන් ওই අවුරුදු 500කින් බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා කියලා මේ බුද්ධ ශාසනේ පවතින්නේ මෙච්චරයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රයක් තියෙනවා. ඒ වගේම පරිනිබ්බාන සූත්‍රය තියෙනවා. දැන් පරිණි පිරිනිවන් පාන පිරිනිවන් මංචකේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී සුබද්ද ඇවිල්ලා මේ බුද්ධ ශාසනය ගැන අහනවනේ. හැම ආගමක්ම එකයිද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැම ආගමක්ම එකයිද කියන අහන ප්‍රශ්නේ පැත්තක තියන්න. මෙහෙම තේරුම් ගන්න කිව්වා. යන් ශාසනයක ආර්ය ශ්‍රැංග මාර්ගය තියෙනවා නම් එතන පළවෙනි ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා ඉන්නවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් සුබද්ද මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා ඉන්නවා සෝතාපන්න සකදාගාමි අනාගාමියා ඉන්නවා මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රැංග මාර්ගය තියෙනවා ඉතින් එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුබද්ද යම් විදිහකට මේ භික්ෂු භික්ෂුහු යහපත් ලෙස වාසය කරනවා නම් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ දැන් ප්‍රශ්නේ තේරෙනවා නේද? ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනය අවුරුදු 500යි තියෙන්නේ. 1000කට තිබ්බ එක 500කට අඩු වුණා කියලා. එහෙමයි. මේ ස්ත්‍රීන් පැවිදි කරපු එකත්. දැන් මේ මේ කාටද සුබද්‍රයට කියන දේශනා කරනවා සුබද්‍ර යම් මේ භික්ෂූන් මනා ප්‍රතිපදාවේ යෙදෙනවනම් මේ ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් ඔය අපි කිව්වොත් එහෙම රහතන් වහන්සේලා අවුරුදු 500 නොකඩවා එක දිගට ආවේ කියලා එතකොට මේ පාඩේ තමයි ගන්නෙ කවුරු හරි. ඒ මේ සූත්‍රයේ තියෙනවානේ මේ ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. බුද්ධ වචනය කියලා ගන්නවනේ. හරි දැන් මේ කතා දෙකම දැන් එක තැනක තියෙනවා. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ 500 වසරක් තියෙනවා කියන වචනේ ඇත්තනම් මේ සුබද්‍ර මේ ලෝකයේ මනා ප්‍රතිපදාවෙන් යෙදෙනවා නම් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියන කතාව වැරදි. ඒ කතාව හරිනම් අවුරුදු 500කින් මේ බුද්ධ ශාසනයේ මේ මේ අතුරුදහන් වෙනවා කියන කතාව මේ මේ අරහත් පරපුර නැති වෙනවා කියන එක ශ්‍රී සද්ධර්මයේ මේ පවතින්නේ නැහැ කියන එක 500කින් එහා මේ ඒක වැරදි. තේරුණා නේද? මෙතන ශ්‍රී සද්ධර්මය කියන්නේ අරහත් මාර්ගඵල සහිත ඒ අරහත් පරපුර. රහතන් වහන්සේ දකින්න තියෙන කාලයද? කාලය එහෙමයි. ඊට පස්සේ මෙතන විස්තර කරනවා මේ උබතෝ කෝටික ප්‍රශ්නය අගක් මුලක් නැති දෙපැත්තක් කොයි පැත්තට කරගෙද දන්නේ මේ ප්‍රශ්නය ඔබ වහන්සේ කරා මේ ආවා මේ ගැටේ ඔබ වහන්සේ කරා ආවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ මට මේ ඔබ වහන්සේගේ ඥාන බලය පතුරවලා සාගර අභ්‍යන්තරයට ගිය මකරෙකු මේ වගේ ඔබ වහන්සේ දැන් මේක ඇතුළට கிඳා බහැලා මට ප්‍රශ්නේ විසඳන්න කිව්වා. එහෙමයි ස්වාමී. ඇයි මහත්තයා එච්චරම මේ මේ ගැටලු සහගත එකක් නෙමෙයි. එහෙ ස්වාමීනි. ඒ දෙකම බුද්ධ වචන. එහෙ. මහරජාණෙනි දැන් ආනන්දේනි සද්ධර්මයේ 500 වසරක්ම පවතිනවා කියන වචනේ බුද්ධ වචනයක්. නාගසේන මහ රහතන් වහන්සේ වදාළා. සුභද්‍ර මේ භික්ෂුව මනා පිළිවතේ දෙනවා නම් මේ ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියන එකත් බුද්ධ වචනයක්. කියනවා රජතුමනි භාග්‍යතුන් වහන්සේ ওই වචන අර්ථ නානා ස්වභාවයෙන් ප්‍රකාශ නානත්වයෙන් වදාරපු එකක්. ශාසන සීමාව ප්‍රතිපත්ති උද්දීපනය කිරීම කියන කරුණු දෙකකින් වදාළේ. ශාසන සීමාව වදාලා පළවෙනි ප්‍රකාශයේ ප්‍රතිපත්තිය ඉස්මතු කරන්න දෙවෙනි ප්‍රකාශය. කාරණා දෙකක් සඳහන්. කාරණා දෙකක්. මේක එකිනෙකාට දුරයි කියනවා. මහරජතුමනි අහස පොළොවට දුරයි. එහෙමයි. මහරජාණන් නිරය ස්වර්ගයට දුරයි. කුසලයේ අකුසලයට දුරයි. ඊළඟට සැප දුකට දුරයි. ඒ වගේ ඒව තමයි කියනවා. ඔබතුමා කියපු කාරණා දෙක ඒ වාගේ දුරයි කිව්වා. එහෙමයි ස්වාමී. දැන් අර මිලිඳු රජුරෝ මේවා හිතන්නේ අර වචන අල්ලලා මිනිස්සුන්ට හිතෙන ප්‍රශ්නනේ. දැන් ඇත්තට මේ වචන වලින්නේ මේ මේ මිනිස්සු වචනනේ අල්ලන්නේ. අර්ථයත් අර්ථේ නැතුව. ඊට පස්සේ කියනවා මහරජාණනි ඔබගේ ප්‍රශ්නේ හිස්සුවක් නොවේවා. අර්ථ රසයෙන් පෙන්වන්න. දැන් අහපු දේ ඔතනින්ම හිස්සෙලා යන්නේ නැතු වෙන්න අර්ථ රසයෙන් මම පෙන්වන්නම් කියලා. එහෙමයි. කියනවා තථාගතයන් වහන්සේ ආනන්ද සද්ධර්මයේ 500 වසරක්ම පවතිනවා කියන වචනේ බුදුරජාණන් වහන්සේ වදාළනේ ඒ ශාසනයේ නැසීම දක්වමින් ඉතිරිව ඇති සසුන් කාලයත් වදාළසේක ආනන්දෙනි ඉදින් භික්ෂුණී වූ පැවිදි නොවුනා නොවුවා වුණා මේ සද්ධර්මයේ වසර දහසක් පවතින්නේය ආනන්දෙනි 500 වසරක්ම සද්ධර්මයේ දැන් පවතින්නේය මහරජාණනි භාග්‍යතුන් වහන්සේ මේ වදාරන ලද්දේ සද්ධර්මයේ අන්තර්ධානය හෝ පවසනසේක්ද ධර්මාවබෝධ කළ හැකි කාලය ප්‍රතික්ෂේප කරන ශේක්ද මේ විදිහට මේ විදිහට කිව්වා කියලා සද්ධර්මය අතුරුදහන් වීමක් ගැනද කිව්වේ එහෙම නැත්නම් එහෙම එහෙමනේ දේශනා කළේ සද්ධර්මය අවුරුදු 1000ක් තියෙන්න තිබ්බ එක 500කට අඩු වුණා කියපු පමණින් මාර්ගඵලලාභින් බිහිවෙන් මේ මේ ලෝකේ මාර්ගඵලලාභින් බිහිවෙන්න බෑ කියලා එකක්. ඒක ASCII තියනවාද කියලා අහුවා. එහෙමයි ස්වාමීනි. හැබැයි මහන්තයා දැන් ඕකත් වචන විදියට අල්ලගන්න එපා. එහෙයි. ඕකත් වචන විදියට අල්ලගන්න එපා. මේකේ තියෙනවා රජතුමනි මේ බුදුරජාණන් වහන්සේ ශාසනයේ තියෙන්න තිබ්බ සීමාවත් කිව්වදාලා. ආනන්දේනි 1000 අවුරුදු 1000ක් තියෙන්න තිබ්බ ශාසනේ 500ට අඩු වුණා. කියන්නේ ස්ත්‍රී මහාන නොවුනා නම් අවුරුදු 1000යි. ඒත් අවුරුදු 1000යි. ස්වාමීනි අවසර වෙනම කාරණාවක් මේ ස්ටේන් පැවිදි වීම නිසා ශාසනික කාලය අඩු වෙනවා කියන එකට දහමේ කරුණ යෙදෙනවා ස්වාමීනි. ඒක ඒක භාග්‍යතුන් වහන්සේ ඒ වයින් ප්‍රකාශයක් කළා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකට උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අර ස්ත්‍රීන් වැඩි. එහෙයි. ගෙදරකට කරදර වැඩි කියලා. එහෙමයි ස්වාමීනි. එහෙයි. දැන් පිරිමි වැඩි ගෙදරකට කරදර අඩුයිනේ. එහෙයි. ඒ වගේ පැවැත්ම අඩුයි. ස්ත්‍රීන් වැඩි වෙනකොට. ස්ත්‍රීන් නිසා නොයේ කරබුදනේ තියෙන්නේ. ගෙදරක උනත් කාන්තාව ටිකක් වැඩි වෙන්න බලන්න මේ පවුලට පැවැත්ම අඩුයි. ඉතින් එහෙම දෙයක් තියෙනවා. අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ මම කියන කාරණාව පව ඉස්සෙල්ලා වචන වලින් ගන්න නැතුව අර්ථයෙන්ම ගන්න. බුදුරජාණන් වහන්සේ මේ මේ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශෙත් එක්ක බුද්ධ ශාසනයේ සීමාවක් පදාලා කියනවා. කියන්නේ ස්ත්‍රීන් පැවිදි නොකලත් තියෙන්නේ අවුරුදු 10යි. එහෙමයි ස්වාමී. ස්ත්‍රීන් පැවිදි වෙච්ච නිසා 500ට අඩු වුණා කියලා. ස්වාමීනි අපි අහන කාරණාව තමයි 5000ක් කල් ඒ 5000ක් කල් කියන එක අටුවාවේ තියෙන එක. එහෙමයි ස්වාමී. 5000ක් කල් කියන එක අටුවාවේ සමහරවිට ධාතු පරිනිර්වාණයත් එක්කද දන්නේ. අපි ඒක බලමු. ඒක මෙහෙම තියෙන විසුද්ධි මාර්ගයේ එහෙම සමහර අටුවා ග්‍රන්ථවල ඒක තියෙනවා මේ ආදිගම අන්තර්ධානය කියලා. දැන් මේ මේ මේකෙත් තියෙනවා ඒක. දැන් අපි මේක චුට්ටක් ඉවසීමෙන් අහගෙන යන් අවසාන වෙනකොට මේක ගොඩක් කරුණු නිරවුල් වෙනවා. එහෙමයි අවසරයි ස්වාමී. ඊට පස්සේ දේශනා කරනවා ආනන්දේනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ බුද්ධ ශාසනය පවතින්නේ අවුරුදු 500. බුද්ධ ශාසනය කියන්නේ මේ මාර්ගඵල ධර්මය අවබෝධ කරපු පිරිසක් එක්ක මේ ත්‍රිසත් ධර්මයේ පවතින එක. ඊට පස්සේ එපමණකින් ධර්ම අවබෝධය කරන්න පුළුවන් කාලේ ප්‍රතික්ෂේප වෙන්නේ ශ්‍රී සද්ධර්මය ධර්ම අවබෝධ කරපු පිරිස ධර්මයෙන් සැනහෙන පිරිස ඉන්න ඉන්න කාලේ කිව්වනේ. එහෙමයි ස්වාමීනි. අවුරුදු 500යි කියලා. ඔව් දැන් අපි කියමුකෝ දැන් මෙහෙමයි මේක තව ඉදිරියට අපි කතා කරනකොට තවත් විස්තර තේරෙනවා. එහෙමයි. නැත්නම් එක වචනයකින් මේ අල්ලලා මේ මේ අර වලි විභාග කරක වාගේ යනවා මිනිස්සු. අවශ්‍යයි ස්වාමීනි. මහරජාණෙනි ධර්මය අවබෝධ කළ හැකි කාලයේ නැසී යාමත් ඉතිරි ශාසනයේ පිහිටන කාලය පිළිබඳ පිරිසිඳ වැදෑරීමක් මෙහි කොට ඇත්තේය. දැන් මේකේ කළා තියෙන්නේ ධර්ම අවබෝධ කළ හැකි කාලය නැසී යනවා කියනවා අවුරුදු 500න් පස්සේ. එහෙමයි. ඒ වගේම ඉතිරි ශාසනයේ පිහිටන කාලය පිරිසිඳ වැදෑරීමක් කළා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතිරි ශාසනය ඉතිරි ශාසනයේ පිහිටන එක. එහෙයි. මෙහි කොට ඇත්තේ මහරජාණන් නැසුණු සම්පත් ඇති පුරුෂයෙක් ඉතිරි වූ සියලු බහඬ මහජනයාට පෙන්වා මෙපමණ බඩු නැසී ගියේය මෙපමණක් ඉදිරි වී ඇත්තේයි යම්සේ පවසන්නේ යම්සේද ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ වදාලා කියනවා ධර්ම අවබෝධ කළ හැකි කාලයක් නැසී යාමත් ඉතිරි වී ඇති කාලයක් දැන් ආනන්දේනි සද්ධර්මයේ 500 වසරක්ම පවතින්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා කියන. වොන මිනිසෙක්ගේ බඩු නැති වුණා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මිනිසයා කියන මෙච්චර බඩු ඉතුරු වෙලා තියෙනවා මෙච්චර බඩු නැති වුණා. එහෙයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 1000ක් මේ බුද්ධ ශාසනය තියෙන්න තිබ්බා. ඒතකොට මා ඒ ඒ ඒකේ මාර්ගඵලලාභින් මේ මේ සහිත මේ මේ මේ බුද්ධ ශාසනය අවුරුදු 500ක් වුණා 500ක් නැසුණා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඊට පස්සේ මහරජාණන් භාග්‍යතුන් වහන්සේ විසින් දැන් ආනන්දේනි සද්ධර්මයේ 500 වසරක්ම පවතින්නේ ඇයි වදාරන ලද්දේද? මේ ධර්ම අවබෝධ කළ හැකි කාල පරාසය පෙන්වීම. මේ තියෙන්නේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කාල පරාසය. එහෙමයි ස්වාමීනි. දැන් මේ රහතන් වහන්සේ නමක් දේශනා කරන්නේ. එහේ. සිව්පලිසින්දියාපත් අර්ථ ධම්ම නිරුත්ති පටිභාණිය ඇති දිවස් නුවණ ඇති සද්ද අභිඥාලාභී මහා තෙරුන් වහන්සේ නමක් මේ විස්තර කරන්නේ. එහේ. මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ සුබද්ද පරිබ්‍රාජකයාට ශ්‍රමණයන් දක්වා පෙන්වමින් මේ වදාළසේක. එහෙමයි. සුබද්දේනි මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස් නොවන්නේය. එහෙමයි. මේ ශාසන ප්‍රතිපත්තිය පෙන්වා දීම. එතන රහතන් වහන්සේලාගෙන් හිස් නොවනවා කියන එකට කලින් වචනයක් තියෙනවා. එහෙමයි. මේ භික්ෂූහු මනා ප්‍රතිපත්තියේ යෙදෙනවා නම් රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ. එතකොට පැනෙන්නේ රහතන් වහන්සේලාට නෙවෙයි. ප්‍රතිපත් ප්‍රතිපත්තිය නේ ස්වාමීනි එහෙමයි. එහෙයි. ප්‍රතිපත්තියටයි පැනෙන්නේ. එහෙයි. එතකොට මේ ප්‍රතිපත්තියේ යෙදෙනවා නම් රහතන් වහන්සේලා ඉන්නවා. නමුත් ප්‍රතිපත්තියේ යෙදෙන්න පුළුවන් කාලේ අවුරුදු 500. එහෙම. කෙනෙකුට නිකමට හිතෙන්න පුළුවන් ස්වාමීනි අර ප්‍රතිපත්තියේ යෙදෙනවා නම් එතකොට ඒ ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා මෙතන. එහෙමයි. දැන් මේක දැන් අපි මේ ඒ ප්‍රශ්න විසඳන ආකාරය පටන් ගත්ත විතරයි නෙමෙයි. එහෙමයි. දැන් තවම ඉවසින. දැන් මම මේක කියනකොටත් මීට විරුද්ධ අදහස් තියෙන අයට නොඑක අදහස් හිතෙනවා. එහෙමයි. ඒකවල ඉවසන්න. එහෙමයි. මොකද මේවා ගැන මම දන්නේත් නැහැ. අපි ධර්මයෙන් ඉගෙන ගන්නේ. මොකද අපි උපතින් එනකොටවත් අපි ගෙවල් වල අම්මාගේ බඩෙන් ඉපදෙනකොට ශාසනය කොච්චර කාලයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපිත් ඉස්කෝලේ ගියා, දහම් පාසල් ගියා. ඒ වගේ අවුරුදු 5000ක් කල් කිව්වා මිසක් ආව මේව කතාවක් අපි දන්නේ සූත්‍ර දේශනා ඉගෙනගෙන යනකොට මේ ධර්ම ඉගෙනගෙන යනකොට තමයි මේ කතා හම්බ වුනේ. එහෙමයි. ඒ නිසා මමත් ධර්මයෙන් ඉගෙන ගත්තේ, ඔබත් ධර්මයෙන් ඉගෙන ගන්න. මෙතන ගැටේ ලියලා දෙනවා. එහෙමයි. හරි ලස්සන උපමාවක් තියෙනවා. එක උපමාවෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එහෙමයි. ස්වාමීනි ශාසනය පවතින කාලේ ඒ වගේම ප්‍රතිපත්තිය කියන කාරණා දෙක පිළිබඳව කාරණා ඔබ වහන්සේ අපිට පෙන්වා දෙමින් සිටී. ඔව් ඒ ඒ ඒ කාරණා ටික තමයි මේකෙදීන් පටලැවෙන්නේ ඒකයි. එහෙමයි ස්වාමී. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 500ක් ඇතුළත කියන්නේ කාලය. එහෙයි. එතකොට මේ ලෝකේ මනාව ප්‍රතිපත්තියේ දෙනවා නම් රහතන් වහන්සේ ළඟ හිස් වෙන්නේ නැහැ කියන්නේ ප්‍රතිපත්තිය. එහෙමයි. එතකොට දැන් මේ බලන්න ඊළඟට තමයි මේක තවම මේ කෙනෙකුට කුතුහලය දනවනවා මෙතෙක්. ඉතින් රහතන් වහන්සේගේ අවබෝධය බලන්න මේ දේශනා කරනවා ඔබ වනාහි ශාසන පරිච්ඡේදයක් ශාසන ප්‍රතිපත්තියත් එක් අර්ථ රසින් ගත්තේය. ප්‍රතිපත්තියයි කාලය කියන එක දෙක එකට අරගෙන. ඉතින් ඔබේ කැමති නම් එක් අර්ථ රසයක් කොට පවසන්නේ. එක කාරණාවකින් ওই දෙකම පෙන්වලා දෙන්නම් කියනවා. මනවින් අසනු මනව. නොවිසුරුණු සිතින් මෙනෙහි කළ මැනවා. එහෙනම් හොඳට අහන්න මෙනෙහි කරන්න හිත විසිරව ගන්න එපා. මහරජාණෙනි මෙහිලා නව සිසිල් ජලයෙන් පිරි මුව විතතෙක් පිරීගිය යුරුපෙක් පිරීගිය පොකුණක් ඇත්තේය. මේ පොකුණෙහි ජලය නොසිදී තිබියදී මතුමත්ෙහි දිගින් දිගටම වැස්ස වහින්නේ නම් මහරජාණෙනි මේ පොකුණෙහි ජලයේ සිඳීමකට අවසානයකට යන්නේද? නැත ස්වාමීනි. මහරජාණෙනි කවර කරුණක් නිසාද? ස්වාමිනේ දිගටම වැස්ස තියෙන එක. එහෙම මහරජාණන් බුද්ධ ශාසනය නම් උතුම් සද්ධර්ම පුස්කරණීය ආචාර ශීල ගුණය, වත්පිළිවෙත් ගුණය යන නිර්මල ජලයෙන් සම්පූර්ණ උතුරමින් බවාග්‍රේතේ කැපී සිටියේය. ඉතින් එහිලා සසුන්ගත වන කුල පුත්‍රයෝ ආචාර ශීල ගුණය, වත්පිළිවෙත් ගුණය යන මහා මේඝය නැවත නැවත වස්වන්නේ නම් විශේෂ කොට වස්සවත් නම් මෙසේ බුදු සසුන නම් උතුම් බුදු සසුන නැමැති උතුම් සද්ධර්ම පුස්කරණී ඉතා දීර්ඝ කාලයක් පවතින්නේ. ලෝකයේ රහතුන්ගෙන් හිස් නොවන්නේය. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ සඳහා සුබද්‍රේණී මේ භික්ෂූ යහපත් ලෙස වාසය කරත් නම් ලෝකේ රහතුන්ගෙන් හිස් නොවන්නේ ඇය වදාන් ලද්දේය. ඔන්න මේක තේරුම් ගන්න. ඔන්න එකම උපමා, එක උපමාව, තව උපමා තියෙනවා. කෙනෙක් කියනවා දිගටම වහිනවා නම් මේ පොකුණ මේ පිරිලමයි තියෙන්නේ. එහෙයි. මේ වතුරේ නැති වෙනවා. හරිනේ කතාව. එහෙමයි ස්වාමී. නමුත් මහත්තයා වහින්නේ ටික කාලයයි නම්. එහෙයි. අපි කියමු වහින්නේ අවුරුදු 500ක්. එහෙනම් පොකුණ පිරිලා තියෙන්නේ අවුරුදු 500ක්. 500යි ස්වාමීන්. ඉතින් ඒක වැරද්ද ඒක බොරුවක් වෙනවද? හැමදාම වහිනවා නම් පොකුණ හින්දෙන්නේ නැහැ කියන වචනේ බොරු වෙනවද ඒකෙන්? එහෙම වෙන්නේ නැහැ නේද? වෙන්නේ නැහැ නේද? මේ ඒතකොට අතන අවුරුදු 500යි වහින්නේ කියන එකයි හැමදාම වහිනවා නම් මේ ඒ කතා දෙක වෙනම පවතින පවතිනවා ස්වාමීනි ඒක පැහැදිලි නේද ඒ අවශ්‍යයි ඉතින් ඒ වාගේ කියනවා මේ බුද්ධ ශාසනය නැමැති පොකුණ ඒ බුද්ධ ශාසනයේ මහාන වෙන සංඝයාගේ ආචාරශීලී බව සිල් ගුණවත්කමයි ඊළඟට වත්පිළිවෙත් ගුණය තුනුරුවන්ට ගරු කරගෙන වත් පිළිවෙත් කරලා ධර්මයේ ඉගෙනගෙන සිල් ගුණ දන් රැකලා ඒ යන ගමනත් එක්කයි මේ පොකුණ පිරෙන්නේ. එහෙමයි. හැමදාම සංඝයා ගුණවත්කමින් සිල් ගුණ දන් රැකගෙන ධර්මයට දිවි පුදලා වත් පිළිවෙතින් සරු වෙලා සංඝයා වාසය කරනවා නම් මේක හිස් වෙන්නේ නැහැ මේ බුද්ධ ශාසනය. එහෙමයි. දැන් ටික ටික හාමුදුරුවන්ටත් වැඩ ගොඩ ඇවිල්ලා දැන් බෝමලුව සෑමලුව තතු ගා ගන්න විදිහක් නැතුනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් ඉතින් ඒ නිසා මේ ශ්‍රී සද්ධර්මයේ ටික ටික ටික ඈතට යනවා. ඒ නිසායි අර ඉස්සර ගණාචාර්යන් වහන්සේලා අලුයම නැගිට මේ දැහැටි වළඳා මේ මලුපෙත් මං අමදා කියා අර ඉස්සර තියෙන්නේ සංඝයාගේ දිනචරියාව. එතකොට මේ ආචාරශීලී මේ ආචාරශීලී බව කියන්නේ සීලයට ගරු කරලා, ඇවතුම් පැවතුම් වලට ගරු කරලා වැඩිහිටි සංඝයාට වැඩිහිටි පූජනීය දෙයට ගරු කරලා සිල් ගුණ දන් රැකගෙන ප්‍රාතිමොක්ඛ සංවරයේ පිහිටලා වාසය කරනවා. එහෙමයි. වත්පිළිවෙතින් කියන්නේ තමන්ගේ ගුරුවරුන්ට ආචාර්යවරුන්ට ගරු බුහුමන් කරමින් වාසය කරනවා. ගුරුවරුන්ට වචනයක් කියන්නේ දැන් සාමාන්‍ය අද කාලේ සාමාන්‍ය කෙනෙක් මහාන වුණොත් එහෙම සාමාන්‍ය අද මහාන වෙලා හිට මේ ගුරුවරයාගේ ගුරුවරයා වෙනවා එයා. එහෙමයි ස්වාමීනි. අර යටහත් පැවතුන්නේ කියලා යනවනේ. ඉතින් ඒ නිසා මේ මේ මේවා නැති වුණා. මේවා ඒ විදිහටම නොකඩවා අවුරුදු 500ක් තුල තිබ්බා. වැස්ස වැස්සා. පොකුණ හිඳුන්නේ නැහැ. එහෙමයි. අවුරුදු 500න් වහින එක නතර වුණා. 500න් පස්සේ ඒ ප්‍රතිපදාව ලෝකේ නැතුව යනවා. එහෙම ආවා. ඒක ගිලිවිලා. දැන් මේකේ අවසානයේ විස්තර කරනවා. එහෙමයි. අපි බලමු ඒක. ඊට පස්සේ ඒ නිසා මේ පොකුණේ උපමාවෙනුත් තේරෙනවා. එහෙමයි. හැබැයි හැමදාම වැස්සොත් මේ පොකුණ නම් පිරිළමයි තියෙන්නේ කියන කතාව එකක්. එහෙයි. අවුරුදු 500යි වහින්නේ කියන්නේ එකක්. තව කතාවක්. අවසරයි සර්. ඒ වගේ තමයි මේ සද්ධර්මයේ මේ මාර්ගඵල ධර්ම අවබෝධය පිණිස ධර්ම අවබෝධයත් එක්ක මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ අවුරුදු 500යි. හැබැයි යම් කෙනෙක් ප්‍රතිපත්තියේදීලා මනාව ධර්මයේ පිහිට ගන්නවා නම් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියන එක වෙනම එකක්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මහරජාණන් මෙහිලා මහත් වූ මහ ගිනි කඳක් ඇවිලෙමින් තිබෙන කල්හි නැවත නැවත වියලි ත්‍රෝණදරලි වියලි ගොම ගොම වැරටි ආදී දමන්නම් ඒ ගින්න මහරජාණන් නිවි යන්නේද නැත ස්වාමිනී ඒ ගින්න වැඩි වැඩියෙන් ඇවිලෙන්නේය වැඩි වැඩියෙන් දිලෙන්නේය එහෙම පින්වත් මහරජාණනි දසසහස්‍රී ලෝක ධාතුවට පිලිසරණ පිනිස ඇති උතුම් බුද්ධ ශාසනයේද ආචාර ශීල ගුණේ වත්පිළිවෙත් වලින් ඇවිලෙයි බබලයි ඉදින් මහරජාණෙනි සසුන්ගත වන කුල පුත්‍රයෝ පදානී අංග පසෙන් යුක්තව හැම කල්ලි අප්‍රමාදීව මත්තේහි වීරිය කරත්නම් ත්‍රිවිධ ශික්ෂාවේ හික්මෙන්නට කැමැත් උපදවයිනා චාරිත්‍ර ශීලයේ හොඳින් පිරිපුන් කරත්නම් මෙසේ මේ උතුම් බුද්ධ ශාසනය වැඩි වැඩියෙන් බොහෝ කල් පවතින්නේය. ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ යයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ අර්ථය සලකාගෙනයි. සුබද්‍රේණී මේ භික්ෂූහු යහපත් ලෙස වාසය කරත්නම් ලෝකේ රහතුන්ගෙන් හිස් නොවන්නේ කියන බුද්ධ වචනේ වදාළේ නිසා කියලා. ආයත උපමාවක් කියනවා. දැන් ගින්දරක් ඇවිලෙනවා. ඇවිලෙන ගින්දරට වේලිච්ච දර, වේලිච්ච තනකොළ එහෙම දානවා. දාද්දී තව තව ඇවිලෙනවා. එහෙමයි. ඒ වගේ මේ බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මේ මගපල් ලැබමින් වාසය කරනවා. එතකොට ඒ තව තව ඉදිරියට එන එන අයත් සිල් රකින්නවා, ගුණධර්ම වඩනවා, ප්‍රධානී අංගවල යෙදෙනවා, වත්පිළිවෙත් වලින් සරු වෙනවා. එහෙම වෙන්න වෙන්න ඒ අය අතරිමුත් මාර්ගඵලලාභීන් බිහි වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ගින්දරට තනදර තනකොළ දර දාන තාක් මේ මේ ගින්දර නම් නිවෙන්නේ නැහැ කියන එක එක කතාවක්. එහෙමයි. මේ ගින්දරට තනකොළ දාලා ඉවරයි. කියන එක වෙනම එකක්. එහෙමයි. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනය අවුරුදු 500කින් මේ ශ්‍රී සද්ධර්ම එය නැමැති මහා අග්නි ජාලාව මේ එහෙම නෙවි ගියා. එහෙමයි. ධර්ම අවබෝධ කරපු ඒ නොකඩවා ආපු අරහත් පරපුර. එහෙමයි ස්වාමීනි. නොකඩවා ආපු අරහත් පරපුර අවුරුදු 500න් නෙවි ගියා. එහෙමයි. හැබැයි ඉතින් දිගටම දර දැම්මනම් අදටත් තියෙනවා. හැබැයි ඒකට දිගටම දරනවා කියන්නේ අවශ්‍යයි. ස්වාමීන් එතකොට දැන් අපි මේ වත්මන්නේ මේ ශාසනයේ ඵල ප්‍රයෝජන ලබා ගන්න මේ ගන්න වෑයම නෑ ඒ ඒ ගැන විස්තරයක් තියෙනවා. එහෙමයි. ඒ ගැන විස්තරයක් තියෙනවා. මහත්මයා මේ අර මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා බිහි වෙන ක්‍රමේ තමයි එහෙමයි. බුද්ධ ශාසනයේ ආචාරශීල ගුණේ. ඒ කියන්නේ ප්‍රාථමෝක්ෂ සංවර ගුණයෙන් එහෙමයි. ඊළඟට ගෞරවයෙන් වාසය කිරීම තුළින් වත්පිළිවෙත් තියෙනවා. වත්පිළිවෙත් කියන්නේ මහත්යා ගුරුවරුන්ට තියෙනවා. උපාධ්‍යයන් වහන්සේට ආචාර්යන් වහන්සේට සේනාසන වත ආවාසික වත පින්ඩපාතික වත ඊළඟට මේ ධර්මයේ දරා ගන්න ධර්ම ඉගෙන ගන්න ඒවා ඒව වත්පිළිවෙත් එක්ක තියෙනවා ස්වාමීනි වත්පිළිවෙත් හේතුවෙන් අපි ප්‍රතිපත්තියට පැමිණෙනවද වත්පිළිවෙත් වලින් තමයි වත්පිළිවෙත් කරමින් සිත වඩ아가න අනේකමනේ යාගේ ප්‍රතිපත්තිය එහෙමයි ස්වාමීනි ඊට පස්සේ විස්තර කරනවා සසුන්ගත වන කුල පුත්‍රයෝ පදානීය අංග පහෙන් යුක්තව අප්‍රමාදීව මත්ෙහි වීරිය කරනවා ප්‍රධානීය අංග පහකින් වීරිය කරන්න ඕන රහතන් වහන්සේලා බිහි වෙන්නේ ඒ ප්‍රධානී අංග පහ මොකක්ද කියලා මට මේ සූත්‍ර දේශනාවක් හම්බ වුණා. එහෙමයි මේ සූත්‍ර දේශනාව ස්ථාන කීපයක මේ ප්‍රධානී අංග තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. මට මේ මම කියුවේ මේ දසුත්තර සූත්‍රේ. එහෙමයි. කතමේ පංච ධම්මා බහු බහුකාර බොහෝ උපකාර පිණිස පවතින කාරණා පහක් තියෙනවා කියනවා. කතමේ පංච ධම්මා බහුකාරා බොහෝ උපකාර පිණිස පවතින කාරණා පහක් තියෙනවා කියනවා. පංච පදානියංගානි එහෙමයි ප්‍රධානියංග ඒ කියන්නේ කුසල් වඩන්න වීරි උපද්දවන්න මූලික වෙන කරුණු පහක් තියෙනවා එහෙමයි ස්වාමී ඉදාවසෝ බික්ඛු මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ ඉදාවසෝ බික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවාති මේ කරුණේලා භික්ෂුව ශ්‍රද්ධාවන්ත වෙනවා ශ්‍රද්ධාවන්ත වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා මේ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් අරහං මේ මේ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධයි මේ මේ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේට අනන්ත අවබෝධඥානයකුත් බුදුරජාණන් වහන්සේට කිසිවෙකුට ලං විය නොහැකි චරණ රටාවක් හැසිරීම හැසිරීමක් තියෙනවා ಗುಣධර්ම තිබෙනවා විද්‍යාචරණ සම්පන්න මේ මේ කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ ගමන් ගත්ත මාර්ගයේ සුගතයි මේ මේ කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේ මේ සියලුම ලෝක අවබෝධ කරන ලෝක වලින් වෙන්ව වාසය කළා. ලෝක විදු. මේ මේ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ අකීකරු දෙවි මිනිසු দমনය කරනවා. අනුත්තර පුරුෂ ධම්ම සාරති. මේ මේ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ දිව්‍යයන්ටත් මිනිසුන්ටත් නොහැට වුණ නිවන් මාර්ගය දේශනා කළා. ඒක දෙවියන්ටත් මිනිසුන්ටත් කියන්නේ බුදු කෙනෙක්මයි. සත්තා දේව මනසාන. මේ මේ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ මේ ධහම එක එක්කෙනාට වැටහෙන විදිහට දේශනා කළා. බුද්ධයි. මේ මේ කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේට නම් සමාන කරන්න පුළුවන් පින්වන්තේ මහා පින් සිරුනානන් වහන්සේ නම මහා භාග්‍යවන්ත කෙනෙක් මේ ලෝකේ නෑ. බුදුරජාණන් වහන්සේ සියල්ලගෙම භාග්‍යවන්තයි භගවා කියලා බුදු ගුණ ගැන අදහගත්තා. එහෙමයි. දැන් මහත්ය මෑත භාගයේ රහත් වුණා රහත් වුණා කියන කට්ටිය මේ බුදු ගුණත් විකෘති කළානේ. එහෙමයි. අරහං කියන එක මේකයි සම්බුද්ධ කියන්නේ මේකයි. සංබුද්ධ වුණා. කිසියා මේ එක එක වචන කඩ කඩ ඔය විස්තර කළේ. හරි අවාසනාවක් ස්වාමීන් හරි අවාසනාවක් තුනුරුවන් කිරී පැහැදීමක් නැහැ. මේ බලන්න රහතන් වහන්සේ නම බිහි වෙන්න තියෙන මේ මේ තුරු බුදුරජාණන් වහන්සේගේ පින්වන්ත බව භාග්‍යතුන් වහන්සේගේ අනුත්තරීය බව තේරෙනවනේ මේ බුදු ගුණත් එක්ක. එහෙමයි. දැන් අද කාලේ රහත් කියන අය චෛත්‍යයකට වඳිනවටවත් කැමති නැහැ නේද? එහෙමයි ස්වාමීනි. චෛත්‍යයකට වඳිනවද බෝධියකට වඳිනවද තුනුරුවන්ට ගරු කරනවට කැමති නැන්නේ තිසරණීට කැමති නැන්නේ එහෙමයි තිසරණීට කැමති නැන්නේ මහත්තයා මේක පුදුම එකක් නේ ඔන්න ශ්‍රද්ධාව බලවත්ව තියෙනවා නම් නොකඩවා પરම්පරාවක් යනවා නම් බලවත් ශ්‍රද්ධාවකින් අරහත් පරපුර සිඳෙන්නේ එහෙමයි ස්වාමී මේ නොකඩවා ශ්‍රද්ධාව බලවත් යන પરම්පරාව සිඳුණා අතරින් පතර කෙනෙකුට උපදින්න පුළුවන්. නමුත් ආයෙක නොකඩවා එන අරහත් පරපුර සිඳුනා. එහෙමයි. මේ මේ ಗುಣධර්ම ඊළඟට තියෙනවා අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සම වේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්ඛමාය ආබාධ රහිතයි ආබාධ අඩුයි ඊළඟට තමයි කන බොන දේවල් හොඳට මේ දිරවනවා සීතල උණුසුම ඉවසන්න පුළුවන් ඒවා දරා ගන්න පුළුවන් විදියට ජීවිතය ඇදිලා තියෙනවා. එහෙයි ස්වාමී. නිරෝගීකම. දැන් ඕවා තියෙනවද මහත්තයා? එහෙමයි ස්වාමී. දැන් දාලි දාපුවම ෆෑන් ඕන. එහෙයි. AC ඕන. එහෙයි. තේරුණා නේද? කන බොන දේවල්. එහෙයි. දිරවනවා දාගන්න. ඒ නිසා මේ ඊළඟට අද පුංචි කාලේ ඉස්සර ධනිෂ් කැකුම් කොන්දේ කැකුම් කියන්නේ ආච්චිලාටනේ. මේ අවුරුදු 15 16 කොල්ලන්ට දැන් ධනිෂ් කැකුම් කොන්දේ කැකුම් ඔළුවේ කැකුම් බඩේ කැකුම් 89ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අන්තරා මේ අවුරුදු 15 වෙනි හැදෙනවා. එහෙමයි ස්වාමීනි. තේරුණානේ? දැන් ගොඩාක් හාමුදුරුවෝ ගත්තත් බෙහෙත් කර කරවනේ ඉන්නේ. එහෙමයි. චුට්ටක් බලන්න. දැන් මිනිස්සු තහන්නේ හාමුදුරන්ට බෙහෙත් ගන්නවත් කියලානේ උදව්ව දැන් උදව්වක් උපකාරයක් කරනකොට අපේ හාමුදුරන්ට බෙහෙත් ටිකක්වත් ගන්න. ඒ හාමුදුරෝ කියන එකත් එක්කම ලෙඩකුත් සෙට් කරනවා එකට. එහෙමයි. තව දෙනවා අනේ හාමුදුරන්ට දැන් සැතපෙන්නත් ඕන ඇති කියලා අර වැඩි වෙලාවන් අනේ අපේ හාමුදුරන් ටිකක් විවේක ගන්න සැතපෙන්න ටිකක් කියලා මේ හාමුදුරෝ කියන එකට නිදා ගන්නවා කියන එක සෙට් කරනවා. හාමුදුරෝ කියන එකට ලෙඩ සෙට් කරනවා. අනේ ස්වාමීන් අවසරයි තමත් ටික වෙලාවක් අපිට තියෙන විනාඩි 3කට ඉතනස්. ඒක තමයි අපි එහෙනම් ඒ ඉතුරු කාරණා ටික කතා කරගමු. එතකොට ඒ ඒ ඒ දැන් ඒ විදිහට තියෙනවා නම් අරහත් පරපුර දිගටම යනවා කියන. එහෙම. ඒ වගේම තියෙනවා විස්තර කරනවා අසතෝ අමායාවි යථා භූතං අත්තානං ආචික්කන්තා සත්තරිවා විඤ්ඤෝසුවා සබ්‍රහ්මචාරීසු අසතෝ අමායේ සටකපට මායන්නේ නැහැ. තියෙන ඇත්ත తත්වේ හොඳට විස්තර කළා තමන්ගේ ගුරුවරයාට හරි ශාස්ත්‍රඥ වහන්සේට හරි නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේට තමන්ගේ ඇත්ත එළියට දානවා දැන් තියෙනවද ඔවා එහෙමයි දැන් තියෙනවද ඊට පස්සේ අහනවා ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය කාමවා දල්ල පරක්කමෝ අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු දැන් සාමාන්‍යයෙන් අරහත් පරපුර දැන් මහතේ සිල් ගුණ දන් රකින්න තමන්ගේ ගුණධර්ම රකින්න දැන් ওই රට ජාති ආගම වෙනුවෙන් නැගී හිටින වීරිය තියනවාද අපිට කුසල් වලට එහෙමයි ස්වාමීනි රාගෙත් එක්ක සටන් කරන්න ද්වේෂෙත් එක්ක සටන් කරන්න මොහෙත් එක්ක සටන් කරන්න එහෙයි දැන් අපිට දැන් අපිට උනත් රට ජාති ආගම වෙනුවෙන් එනවා ලොකු ගැම්මක් එහෙයි ඒක ඒ විදිහට එන්නේ නැහැ මහත්ය රාග දේශ මොහොදුරු සාමි එහෙමයි ස්වාමීනි. ඒතර මේ රාගදේශ මොහ දුරු කරන්න අකුසල් දුරු කළ කුසල් උපදව ගන්න ලොකු වීරියක් පිටනවා කියනවා. දැඩි වීරියක්. ඒ කියන්නේ සතුරෙක් පරාජයටපත් කරනවට වැඩිය වීරියක් උපදිනවා කියනවා. ඊළඟට තමයි පස්වෙනි කාරණාව පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ප්‍රඥාවකින් යුක්තයි ඇති වෙන නැති වෙන ලෝකයේ ගැන පංච උපාදානස්කන්ධය ගැන මන අවබෝධයක් තියෙනවා නම් මෙන්න මේ කාරණා ප්‍රධානියාංග තියෙනවා නම් තමයි කියනවා එක දිගට අරහත් પરම්පරාව සිඳින්න නැතුව තියෙන්නේ. අපි බලමු මහරහතන් වහන්සේ ඒ විස්තරේ දේශනා කළා අවසානයේ මොකද්ද දේශනා කරන්න කියලා ඊට පස්සේ අපි මේ කතාව අවසන් කරමු. මහරජාණෙනි මෙහිලා සිනිදු මට සිලුටු ප්‍රභාවත් වූ යහපත් නිර්මල කැඩපටක් ඇද්දී මුදු සියුම් වූ ජේරුක සුණු වලින් නැවත නැවත උපදමන්නේ නම් මහරජාන් මේ කණ්ණාඩියේ මලකඩ මඩ දූවිලි ආදී බැඳෙන්නේද කියලා. කණ්ණාඩියක් තියෙනවා. ඒ කණ්ණාඩියේ නිතර නිතර පිහ පිහ ඉන්නවා. එතකොට කණ්ණාඩිය සවුත් වෙනවද? එහෙම නැත්නම් දූවිලි බැඳෙනවද? නිතර නිතර හොඳට පියදා පිරිසිදුෙන් තියා ඉන්නවනේ. පවිත්‍රව තියෙනවා. පවිත්‍රව තියෙනවා. බුද්ධ ශාසනයේ පිරිසිදු කණ්ණාඩියක් වගේ. එහෙමයි සර්. ওই විදිහට ප්‍රධානීය අංග තුලින් සිල් ගුණ දන් රැකගෙන එක විදිහට ප්‍රතිපත්තිය හැසිරෙලා යනවනම් එදා වගේම රහතුන් බිහි වෙනවා. නමුත් මේක කරගන්න පුළුවන් උනේ අවුරුදු 500යි. එහෙමයි. ඊළඟට අනිත් උපමාව දේශනා කරනවා මහරජතුමනි ඒක මුල් කරගෙන තමයි කියනවා මේක පිරිසිදුව තිබ්බනම් දිගටම තියෙන එක මුල් කරගෙන තමයි සුබද්දරට කිව්වේ මේ ප්‍රතිපත්තියේ දිගටම දෙනවා නම් රහතන් වහන්සේ ළඟ හිස් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ කාලේ පවතින අවුරුදු 500 ඒකයි ආනන්ද ස්වාමීන් වහන්සේට අවුරුදු 500 කතාව කිව්වේ. එහෙමයි. ස්වාමිනී නාගසේනයන් වහන්සේ අවසානයේ තහනවා රජුරෝ මහරජාණනි ප්‍රතිපත්තිය පදනම කොටගත් ශාස්ත්‍රු ශාසනයේ ප්‍රතිපත්තිය කාරණා කොට ප්‍රතිපත්තියෙම අතුරුදහන් නොවි තිබෙන්නේය. මෙහෙම කියන රජතුමනි ප්‍රතිපත්තිය පදනම් කොටගත්ත බුද්ධ ශාසනයක් තියෙනවා. එහෙමයි. ඒත් මේක ප්‍රතිපත්තිය නෑ කියලාම අතුරුදහන් වෙන්නේ නෑ. එහෙමයි. ඒකනේ අද බුද්ධ ශාසනේ තියෙන්නේ. ඔන්න උදාහරණයක්. කියන නාගසේනයන් වහන්සේ සද්ධර්මයේ අතුරුදහන් වෙන කරුණක් ඔය දැන් කිව්වනේ. ඒක කොහොමද වෙන්නේ? කියනවා මහරජාණනි ශාසනයේ මේ අන්තර්ධානය තුනකි. ශාසනයේ අතුරුදහන් වෙන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි අධිගමාන්තර දාණය. එකක් ප්‍රතිපත්තිාන්තර දාණය සහ ලිංගාන්තර දාණය. මහරජාණෙනි අධිගමේ අතුරුදහන් වූ කල්ලි ඊටා හොඳින් ප්‍රතිපත්තිය දෙන්නේ නමුත් ධර්මාභිසමයක් නොවේ. ඒ අධිගමය තමයි අවුරුදු 500න් අතුරුදහන් වුනේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒකා ඒ ඒ මාර්ගඵල නොකඩවා එන එක අතුරුදහන් වුණාට පස්සේ කොච්චර ප්‍රතිපත්තිය මනාව යෙදුණත් ඒ தත්ත්වෙට යන්නේ නැහැ කියනවා. ඒ මා අරහත් પરම්පරාව බිහි වෙන්නේ නැහැ කියනවා. ඊළඟට දේශනා කරනවා ප්‍රතිපත්ති අතුරුදහන් වීමෙන් ශික්ෂාපද සමාදන් වීම අතුරුදහන් වේ. ඔනේ දැන් ප්‍රතිපත්තිය තියෙනවා මාර්ගඵල නැහැ. ඒතර අර ප්‍රතිපත්තිය මේ කාලයක් ගියාට පස්සේ ශික්ෂා සමාදානයේ ප්‍රතිපත්තියක් නැති වෙනවා. ආ මේක තමයි ප්‍රතිපත්ති අන්තර්ධානය කියලා කියන්නේ. හැබැයි සිවුර තියෙනවා ආහඳුරන වර්ගෙදී තියෙනවා. ඉතින් ඒ සිවුර මුල් කරගෙන සංඝයා බුද්ධ ධම්ම සංඝ පංචීලෝක වචන කතා වෙනවා. නමුත් ප්‍රතිපත්තියක් නැහැ. ආන්න ඒ පිරිසක් නැති වෙනවා. ඒකට කියනවා ලිංගාන්තරධානය කියලා. මහත්ය දුස්සීල කෙනෙක් නම් සිවුරක් දරාගෙන ඉන්න තාක්කල් බුද්ධ ශාසනේ තියෙනවා. ඒ අයත් නැතුණාට පස්සේ තමයි ලිංගාන්තරධානය වෙන්නේ. අපි මේක ගැන ඊළඟ දවසක වැඩිපුර කතා කරමු. මේ ස්වාමීනි නාගසේනයන් වහන්සේ උතුම් සංඝයා තුලින් ඔබ වහන්සේ ඉපදිලා මේ ප්‍රශ්නේ පැහැදිලි කළා ඔබ වහන්සේ හැර වෙන කෙනෙක් නෑ පුදුම ගැටයක් ඔබ වහන්සේ මේ සැහැල්ලු කරලා අපිට පෙන්වුවේ ඔබ වහන්සේගේ කතාව මහා උත්තමයි පරවාද නසනවා සාදු සාදු කියලා රජු අනුමෝදන් එහෙමයි අවසරයි ස්වාමීනි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය අනුමෝදනා වේවා රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර